මේ ගොමුව කොච්චිකඩේ මාය කම්මල් මෝය ආශ්‍රිතව සිදුවන අනවසර මෙන්ම අවිධිමත් වැලිගොඩ දැමීම සම්බන්ධවයි. මාඔය මුහුදට වැටෙන කම්මල් මෝය ආශ්‍රිත ග්‍රාමයේ නිවසියන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මරු පහරක් බඳු මෙම වැලිගොඩ ගොඩ දැමීම සම්බන්ධව මීට පෙර රජයේ වගකිය යුතු මෙම සම්බන්ධව මීට පෙර රජයේ වගකිය යුතු ආයතනයන්හි නිලධාරීන්ටත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ටත් එමෙන්ම වගකිවයුතු පොලිස් නිලධාරීන්ටත් කීප විටම ලිඛිතව හා වාචිකව දැනුවත් කරන්නට යෙදුණු නමුත් මේ සම්බන්ධව කිසිදු පියවරක් ගනු නොමැත.